නිසා පහළ වෙන පහළ වෙන වේදනාව ගැන යා අඳුර ගන්නවා. ඒතර පහළ වෙන පහළ වෙන වේදනාව පහළ වෙන්නේ නම් ස්පර්ශයක් මූලික කරගෙන ඒ ස්පර්ශයක් ස්පර්ශයක් ගානේ හටගන්නා වේදනා සම්බන්ධයෙන් යා දැනුවත් වෙමින් ඒවා කෙරෙහි හිත මෑත් කරගන්නවා නැත්නම් හිතේ විරංජනයක් පහළ වෙනවා. මොන જાතිය වේදනාවක් පහළ වුණත් ඒ ගැන ලොකු ආසාවක් දැන් නැහැ. ඒ ගැන ලොකු සතුටු වීමක් කියාපෑමක් නැහැ. මේ වේදනාවක් ආවා වේදනාවක් කියලා.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 මොකක්වත් ඇසුරු නොකර වාසය කරා. ඉතින් එතන තියෙන්නේ නම් අර කියනවා වගේ ඌප සමසුඛයක් ලොකු වේදනාවකින් තෙත් වෙන්නේ නැතුව, ගෑවෙන්නේ නැතුව, පැටලෙන්නේ නැතුව, තත්වගත වෙන්නේ නැතුව පවත්වන සුඛයක් තමයි තියෙන්නේ.